දැන් මේ කර්මස්ථානයක් ලබා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. ඉතින් දැක් ගන්නට මොකද්ද? මේ කර්මස්ථානය ලබා ගැනීම ඥාන සම්පයුක්තව Tamanට මඟ පාදා ගන්න ඕන. ඒකෙමයි මේ කර්මස්ථානිය Tamanට ලැබෙන්නේ. ඒක Taman තේරුම් ගන්න ඕන ක්‍රමයක් තියෙනවා. ලෝතර බුදුරජාන් වහන්සේ නම් ඔහුගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය පළව පරියන්ත ඥානයෙන් දැකලා ඔහුට සුසු කර්මස්ථානයක් එල්ල කරලාම දෙනවා. ඒ හැකියාව තියෙන ලෞතර බුදුරන් වහන්සේට විතරයි. අනික් කෙනේ ගියහම දෙන ක්‍රමවේදයක් තියෙනවා. දැන් ඔක උපමාවක් වශයෙන් මෙහෙම තෝරා ගන්න ඕනේ. අපි මේ ළමයෙක් ඉස්කෝලේට බාර දෙනවා ගිහිල්ලා. මොකද උගන්වන්නේ මේ ළමයාට ඔය පහළ කැලෑසි වල ඉඳලා පහළ පන්ති වල ඉඳලා ඔය හැම විෂයකම පොදුවේ විශේෂයක් නෙවෙතු ඔක්කොම උගන්වනවා හැම එකෙම ටික ටික මෙහෙම උගන්ලාගෙන උගන්ලාගෙන ගිහිල්ලා අටවැනි ශ්‍රේණිය වැනි එක සමත් කරලා ගියාම ඊට පස්සේ මොකද කරන්නේ වැඩ 10ක් විතර උගන්වනවා වෙන් කරලා ඔහුට යම් කිසලමක් විශේෂයක්ද? ඒකෙන් කොටසක් මොකද? සාමාන්‍ය පෙළ විභාගයට කියලා. ඒකෙන් සුසු වැඩට සම්මාන ගත්තාම හරි නෑ හත් වුණාම. ඔහු විශේෂ වැඩ අටකට සමාර්ථය නිසා ඔහු SSC සමර්ථ කෙනෙක් හැටියට වෙන් කරගන්නවා. තවත් එහාට ඉගෙනීම ගෙනියනකොට ඒකෙන් හතරක් වෙන් කරගන්නවා. ඒ හතර ගැන උගන්වනවා ඊළඟට. ඊට පස්සේ ඒ හතරෙනුත් ගියාට පස්සේ මොකද වෙන්නේ? උසස් පෙළ කියලා සමත් වෙනවා. තවත් එහාට උගන්වනවා නම් ඕකෙන් එකක් තෝරා ගන්නවා. උපාධිධාරී වායර එකෙන් එකයි. තවත් එහාට තෝරාගෙන ඒකිනු සමත් වුණාම ගෞරව උපාධියට ඒකිනුත් කොටසක් තෝරා ගන්නවා. තෝරාගෙන ගෞරව ලබා දෙනකොට අපි තමු සෞඛ්‍ය විද්‍යාව නම් මේ ගිනින්න අවසන් අවසානට ගියේ උපාධියට ගිහිලා හිටන් උපාධියට ගත්තේ සෞඛ්‍ය විද්‍යාව නම් ඊට පස්සේ ගෞරව උපාධියට යනකොට ඇහැ පිළිබඳ කන පිළිබඳ නාහය පිළිබඳ දිව පිළිබඳ කය පිළිබඳ බඩ පිළිබඳ පෙනහැල්ල පිළිබඳ කෑල්ලින් කෑල්ලට එවින් කරගන්නවා ගෞරව උපාධිධාරී වෛද්‍යවරයා හැදෙන්නේ එහෙම අන්තිමට හැබැයි පුංචි කාලේම ඕක දෙන්න කාටවත් බෑනේ ඒ ගැන විතරක් පුංචි කාලේ අර පළවෙනි දෙවෙනි කැලෑසින්ද උගන්වන්න ගියේ නෑ අටේ පන්තියේදී උගන්වන්න ගියේ නෑ එකින් එකට තෝරලා තෝරලා තෝරලා සමහර සූසු එක අවසානයේ තෝරා ගන්නවා ඉලක්ක කරලා. මෙන්න මේ වගේ හැකියාව අනික් අයට නැති නිසා මේ පොදුවේ දේශනා කරනකොට මේ දේශනා තුලින් Tamanට වැටහෙන බණ Taman හොයා ගන්න ඕනේ. මොකක් ගැන කොයි ගැන විග්‍රහයක් කරනකොට මට වැඩිපුර හොඳට තේරෙන්න පටන් ගත්තේ. ඔක්කොම තෝරා ගන්න ඕනේ නිවන් දකින්න. ওই දවස් ගානේ බණ අහනකොට ওই අතරින් කෝක හරි එකක් අහුවෙනවා. සමහරවිට මේ පිරිසම මේ જાතියේ පිරිස් වෙනවා. දැන් බණහනකොට මට නම් මෙන්න මෙහෙම බණ කියනකොට තේරෙනවා කියලා යමෙක් කියනවා නම්. එයාගේ යාළුව හැදෙන්නේ ඒ જાතියයි. ඒකත් මේ ගතියේ ගතිය එකතු වීමක්. මේක බුදුරන් වහන්සේ පෙන්ලා තියෙන දේශනාක ස්වභාවය. ඒ නිසා ඒගොල්ලෝ කාණ්ඩ වශයෙන් පෙළ ගැහෙනකොට ඒ ගතිය වලට අනුකූලයි තමයි කාණ්ඩ කාණ්ඩ වශයෙන් එකතු වෙලා වෙන වෙනම ඉන්නේ. දැන් සිල් සමාදන් වෙන්න ගියත් බලනකොට උපාසකම්මලා උපාසක මහතුරු එක පිරිසක් එක ගුලියක්. තව තැනක තව කොටසක් වෙන් වෙලා. ඔහොම ඉබේම හැදෙනවා ටික කලක් යනකොට. ඒ මොකද තම තමන්ගේ අදහසට අනුකූල අය කියලා තමයි ප්‍රියමනාපය ඇති වෙන්නේ. සම්බන්ධය ඇති වෙන්නේ. ඒ නිසා අන්න එහෙම පිරිසක් බනහනට ඒ පිරිසටම ගැළපෙන එකක් ආවොත් ඒ පිරිසටම බොහෝ කොට සමාන වෙනවා. ඒතර ඒ පිළිතර ඒ කර්මස්ථානයක් වශයෙන් වලන්නේ ඒක තෝරා ගන්න ඕන. අන්න එහෙම තෝරාගෙන ඉවරලා ඊට අනුකූල දුන කර්මස්ථානයක් ඒ පිරිස බලන්න ඕනේ. ඒතොර විධාන බලාගෙන අනික් කෙනෙකුට දෙන එකක් විධාන බලන්න ගියොත් එහෙම පැටලෙනවා. කෝක හරි Tamanට වැඩිපුර අවබෝධයක් ලැබෙන්නේ මොකෙන්ද? ඒ කර්මස්ථානයේ වැඩිපුර විග්‍රහ කරනකොට ඒක කියවෙන වෙලාවක් බලා ඉඳලා ඒක වැලි යලි අහනවා. අද කාලේ හැටියට නැති ඒකට ක්‍රමවේදයක් තමයි පටිගත කරගෙන හෝ තැටිගත කරගෙන හෝ ඒක වෙන් කළ අහන්න පුළුවන් ඒක ඒක ලොකු උපනිශ්‍රයක්. ඒ වගේ Tamanට සුදු දේ හොඳට හොයාගෙන අහනකොට ඒ තුලින් මොනවයන් හරි දකින්න ඕනේ මොකද්ද? මේ ලෝකේ අනිත්‍යයි කියලා එක දකින්න ඕනේ. එක ලෝකේ දුක්ඛයි කියලා දකින්න ඕනේ. මේ දර්ශන තුනක් තුන් ආකාරයක්. ලෝකේ අනාත්තයි කියලා දකින්න ඕනේ. ඕර කියන නිවන දකින්න ක්‍රම තුනක්. එකක් ශුන්්‍යත. අනික අපනිහිත. ශුන්්‍යත ඒ වගේම ශුන්්‍යත වශයෙන් දකින්න ඕනේ. අපනිහිත වශයෙන් දකින්න ඕනේ. ප්‍රණීතය කියලා ගන්න දෙයක් නෑ කියලා. අනිමිත්ත වශයෙන් දකින්න ඕනේ. මෙන්න මේ කෝක හරි ස්වභාවයකින් නිවන දකිනා මේ තුන් දෙක තුන් පොලිම දකින්නේ එකම නිවන. මේ ලෝකේ ගණ්ඩ හරයක් නැහැ. හරයෙන් ශූන්‍යයි කියලා එක අදහසක් එනවා. ඒත් නිවන් දකින්න ප්‍රඥාවෙම එක පිරිසක් දකින්න හැටි. අනේ මේ ලෝකේ සැපයි කියලා වැළඳ ගන්න වටිනා දෙයක් නැහැ දුක්ගොඩවල්නේ. ඔය අදහසින් තව පිරිසක් දකින්න. අනේ මේක සාරයි කියලා අල්ලන්න කිසිම හරයක් නැහැ. තව පිරිසක් එහෙම දකින්න. ඒ කෝක හරි ක්‍රමයකින් දැක්කහම දැක්කේ ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියන මේ කාරණා තුනේ නිවනමයි. ඉන් Tamante වැටහෙන ක්‍රමය මොකද්ද කියලා ඔය කියන බණ වලින් තෝරා ගන්න ඕනේ. තෝරාගෙන ඊට අනුකූල වන්නා පැත්ත නිතරම නිතරම ඇසුරු කරගෙන ප්‍රගුණ කර ගන්න ඕන මූලික ධර්මයේ අවබෝධය ලබා ගන්න. ඒ මූලික වශයෙන් අවබෝධය ඉස්සෙල්ලා ලබා ගන්න තුරු මේ ධහම වඩන්න බෑ. භාවනාව කියන එක වැළෙන්න ඉස්සෙල්ලා දර්ශනීන පහතබ්බ කියන. ওই ධහම් දර්ශනේ ලබලා තියෙන්න ඕන Tamanට ගැළපෙන එකේ. ඊට පස්සේ ඒ තුنين ඔහු නිවන දකිනවා. මේ ලෝකේ හරයෙන් ශූන්‍යයි. එහෙනම් මොකද හරවත්? නිවන තමයි හරවා. ඔහු දකිනවා එහෙම. නිමිති වශයෙන් මේ ලෝකේ හිත පිහිරවන්න කිසිම වටිනා දෙයක් නවත්නන්නේ තව කෙනෙක් දකිනවා. එන අත්හැරීමෙන් ලබන සාතිය අනිමිත්තයි. ඒ තමයි නිවන දැක්ක තව ක්‍රමයක්. ඒතං සම්තං ඒතං පනීතං කියලා ප්‍රනීත වශයෙන් දකිනවා ලෝකයේ <clears throat> ප්‍රනීතයෙන් තොරයි කියලා දකින අය. <clears throat> නිවි සැනසීම කොච්චර සාන්තද ප්‍රනීතද කියලා. එතන හිත පිහිටවා ගන්නවා. මෙන්න මේ කාරණා තුනෙන් කෝක හරි Tamanට වැටුණා නම් ඒ තහම් ඇස පහළ වෙනවා ඒ මට්ටමේ. ඊට පස්සේ ඔහු සතර සතිපට්ඨානය පුරුදු කරනවා. පුරුදු කරනකොට තම තමන් දැක්ක ක්‍රමෙන් නෙවෙයි යන්නේ. ශුන්්‍යත වශයෙන් දැක්ක කෙනා. එයා දකිනවා හරියෙන් ශූන්‍යයි කියලා. එයා කොහොමද ඒක බලන්නේ? මම මේ කරන වැඩ කියන කතා හරවද්ද හරියෙන් ශූන්‍යද? එකින් එක අනුපිළිවෙලින් බලවලා හරියෙන් සුගුණේම පහ කරලා දහම් අවබෝධයට හේතු වෙන්නා වූ ලෝකයේ ශූන්‍යතාවය විග්‍රහ කරලා දෙන දහම් ඇතනම් ඒවා දහම් අවබෝධයට උපනිශ්‍රේ වෙන නිසා ඒවා හඳුරු කරනවා වේදනාවක් වින්දනයක් ආවනගේ වින්දනයන් පිළිබඳව ආස්වාදයට ඇදලා තමන්නේ වින්දනයක් ආවනම් මේ ආස්වාදය හරියෙන් ශූන්‍යයි එබඳු වින්දනයක් පස්සේ මට ගිහිලා වැඩක් වෙන්නේ නැහැ ඒක මුලාවක් මෙහෙම දැනගෙන යම් වින්දනයක් තුළින් නිවනම මුල් වෙනවා නම් ඉවරට <clears throat> ලැබුරු වෙනවා නම් ඒක මට නිවන් මාර්ගයේ උපනිශ්‍රයයිනි කියලා අසුරු කරනවා. මෙන්න මේ විදිහට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා හැඩගස ගන්න ඕනේ. Taman ශුන්්‍යත වශයෙන් නිවන දැකනන් ඒ අනුසාරයි. නිමිති වශයෙන් ගන්න වටිනා දෙයක් නැහැ කියලා දැකලා හිත නිමිති වලින් තොර කරන්න පුරුදු වුණා නම් එයත් දැනගන්න ඕනේ. යම් නිමිත්තක් ඇසුරු කරන්න හිතෙනවා නම් කියනවා නම් කරනවා නම් මෙන්න මේවා වැඩ කර නැති ඒවා. මේවා ඇසුරු කරන්න නිමිති ගන්න හොඳ නැහැ. ඉතලා එහෙම අයින් කරගෙන යනවා. කායික ක්‍රියාවන් පිළිබඳව මතක් වෙනකොට ඒ කායික ක්‍රියාව නිමිත්තක් වශයෙන් ගන්න හොඳ නැහැනේ. මොකක් නිසාද? රාගයේ ද්වේෂයේ මොහොතේ හේතු වෙනවනේ. ඒවා අයින් කරනවා. අන්නේ ඉතින් අනිමිත මුල් කරගෙන සතර සතිපට්ඨානෙ වඩන්න ඕනේ එයයි. ප්‍රණීතයි කියලා ගණ්ඩ දෙයක් ලෝකේ නෑ හරයක් නෑ කියලා දැනගත්තොත් ඔහු යම්කිසි කටයුත්තක් කරනකොට හිතෙන් කයින් වචනෙයි රාගයට දේශයට මෝහයට හේතු වෙනවා නම් අනේ මේවා හරයක් නැති ඒවා නිසා දැනගෙන අත්හරින්න ඕන අන්න Tamanට අනුගමනය කළ යුතු දේ Tamanම තේරුම් අරගෙන යා යුතුයි මේක ලෝතර බුදුරන් වහන්සේ නම් තමයි දන්නේ ඔබ ශුන්්‍යත විසින් වලපන් ඔබ අනිවිත වෙන්න වලපන් ඔබ අපනිහිත වශයෙන් වලපන් කියලා දේශනා කරන්න පුළුවන් ලෝතර බුදුරන් වහන්සේ නම් උන්වහන්සේගේ දකින්න නිසා. අනික හැම කෙනෙක්ම Taman තෝරා ගන්න ඕනේ බනහලා ওই චක්‍රවලින් තෝරා ගන්න ඕනේ. තව කෙනෙකුට කියලා ගන්න බෑ. Tamanගේ මනස තුල තියෙන ස්වභාවය Tamanම දකින්න ඕනේ. දැකලා නුවණින් වෙන් කරගෙන මාර්ගය වඩා ගත්තොත් අප්‍රමාදයෙන් ඵලී ලබන්න පුළුවන්. ඉතින් ওই ක්‍රම තේරුම් ගලන් සතර සතිපට්ඨානියත් වලන්න ඕනේ ඔය ක්‍රමීට.